දදී කර්මස්ථානයක් ඒ ආකාරයෙන් වරන් බලාපොරොත්තු වෙලා Taman මේ වදින හුලම් පොඩක් ඒවා අනිකෙන්ද කරදරයක් හිංසා පිංසන ඒවා කියනවා හැංගීම් සබාගෙන අද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල ගත කරන්නා මේ උත්තරීතර මොහොතේ ලබන සාන්තියක් ඇද්ද අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම මනුස්සාවුන්ස ප්‍රවාදී ඥාති මිත්‍රාදී කොට්ටාසල අප්‍රමාණ ලෝකවාසී සෑම සිළු සත්‍යයෝද ඒකාන්තයෙන් මේ සත්‍ය දර්ශනය ලබත්වා උත්තරීතර වන්නා ශාසන ආශීර්වාද ලැබමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන්නා උත්තරීතර මාර්ගඵල අවබෝධය ලැබමින් සියලු සංසාරලු කෙලවර කරගන්නවා කියන කරුණා මෛත්‍රී අධිෂ්ඨානයේ තබලා අද මේ මහා කර්මස්ථානයේ වරන්ද බලාපොරොත්තු වෙන හැම දිනම සංවරව සාදුකාරයක් දෙන්න. මෙත් අදවන් කරගෙන අත්කුලට සබාගෙන මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්න කොටසෙන් කොටස කියනවා කියනකොට සජ්ජායනා කරන්ට ඉක්මනට වේගින් කියන්න එපා එහෙම වැරදි ක්‍රමානුකූලව හැම දිනම සමව කියන ආකාරයෙන් සී කරලා කියන්න ඕනේ. නැන ගුණ වඩන සදාහම් මග මතු වේවා නැන ගුණ දහම් බුදු මග ලෙස පිහිටාවා නැන ගුණ දම් දෙවන බුදු දම් වැටේවා නැන ගුණ තෙද බලෙන් නිවනම හිමි සාදු ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඥානයෝ ඇවිල ගත්තේය චක්ඛු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්ඛු සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය වේසගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරාගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නාතයි නිවනම වෙත්වා එගිනි නිවීම නාතයි නිවනම වෙත්වා එගිනි නිවීම නාතයි නිවනම වෙත්වා කන ඇවිල ගත්තේය ශබ්දයෝ ඇවිල ගත්තේය සෝත විඥානයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නාසය ඇවිල ගත්තේය ගන්ධයෝ ඇවිල ගත්තේය ගාන විඥානයෝ ඇවිල ගත්තේය ගාන සම්පස්සයෝ ඇවිල ගත්තේය ඝාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එකිනි දිව ඇවිල ගත්තේය රසයෝ ඇවිල ගත්තේය යෝහා විඥානයෝ ඇවිල ගත්තේය යෝහා සම්පස්සයෝ ඇවිල ගත්තේය ජීවහා සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා කය ඇවිල ගත්තේය කොට්ටබ්බයෝ ඉල ගත්තේය කාය විඥානයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ දුක් ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නියම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිව